ඒ සිද්ධි හිතනකොට නෙමෙයිද දුක එන්නේ. එතකොට අපි ඇඬලා තියෙන්නේ අම්මා ජීවත් වුණ බවටනේ. අපි හිතුවට අම්මා ජීවත් වෙනවට ඇඬුවේ කියලා ඇත්තටම අපි ඇඬලා තියෙන්නේ දැන් අම්මා ජීවත් වෙනව නෙමෙයිනේ. මෙහි ජීවත් වුණ බවට ගෙනල්ලා දෙන ස්කන්ධ ටිකකට නෙමෙයි අපි ඇඬලා තියෙන්නේ.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 හරියනවද වැඩේ මඩ නොගෑවි යන්න හම්බෙන්නේ නෑ. මඩ ගෑවෙනවම තමයි. ඒ වගේ කෙනෙක් නිවන් දකින්න කියලා යනකොට ওই මඩගොඩ මැද්දෙන් අඩිය තිබ්බා වගේ කෙනෙක් දකිනවා මේ ලෝකේ මේ ධර්මතාව ටික කතා කරනකොට ඇත්ත එළියේ නෙමෙයි පංචපාදානස්කන්ධයක් තමයි හටගන්නේ කියලා. දැන් උදයව්වේ බලන්න තියෙන උදේවැය බලන්න තියෙන්නේ මොකේද?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 ඒ ඒ ස්කන්ධ ටිකට තණ්හාව ඇති කර ගන්නවා. අපායේ ඉන්න කෙනා ගින්නට අකමැති වුණාට ගින්නට අකමැති කියන ස්කන්ධ ටිකට කැමති නැද්ද? අකමැති බවට කැමති වෙලා. ගින්න නොයනවා නම් කැමති කියනට එයාට පේන්නේ ගින්නට අකමැති කියලා. හැබැයි ගින්නට අකමැති කරගත්ත මේ ස්කන්ධ ටිකට ඒකට තණ්හා කළා. අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපි එළියට තණ්හා කරන එක නෙමෙයි. මෙහි ඔය පුද්ගල භාවයට ඔය ස්කන්ධ ටිකට තණ්හාව පතිත කරගන්න එක. ඒක හරියට අපිට බුදුජානක මහසී දේශනා කරන්නේ සුචිලෝම සූත්‍රයේ මාළුවා වැලක් වගේ කියලා. මාළුවා වැල ලොකු වෙන වැලක් මේ වැල මහා විශාල ගස් බිම දානවා කොහොමද ක්‍රමක්‍රමයෙන් මේ ගහ සම්පූර්ණ වහගෙනම වැඩිලා මේ අනිත් වටේට තියෙන ගසුත් එක්කම වහගෙන වැඩුණාට පස්සේ මේ වැලේ තියෙන බර බව නිසා මේ ගහ ටික දවසකින්ම කඩාගෙන මාළුව වැල දැකලා නැත්තම් දිය ලැබු වැලක් බලා ගන්න. තියෙනව නේද මේ ආරණ්‍යෙත් තියෙනවනේ. එතකොට මේ වැල වැහි කාලෙදී මුළු ගහම වහගෙන වැහෙනවා. පායන කාලෙදී අනෙක් ගස් වලට හැදෙන්න බෑ, මාළුව වලටත් හැදෙන්න බෑ. ඒ කාලෙට ගහ අවුවට නිරාවරණය කරනවා. වැහි කාලේ එනකොට අර ගහට අවුව නොවැටෙන විදියට ගහ වහගෙන ආපහු හැදෙනවා. ක්‍රමක්‍රමයෙන් ගහ ලොකු වෙලා ගහේ ලොකු වැලේ ලොකු වතුර ප්‍රමාණයක් රැඳෙන නිසා ගහ කඩාගෙන ඕකම තමයි මාළුව වැල කියන්නේ. එතකොට මේ මාළුව වැල නිකන් නෙමෙයි මහ කැලේ පලාත් පිටින් විනාශ කරන වෙලා. ඒ වගේ අපේ ජීවිතේ මේ ආත්ම භාවය නැතිනම් ආත්ම දිට්ඨිය කියන එක මුළු පලාතක්ම විනාශ කරන දෙයක්. ඒ හැම දෙයක්ම බැඳගන්නේ ඔය ආත්ම දිට්ඨිය අනුව. අපිට එළිය නෙමේ ප්‍රශ්න තියෙන අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි ඔය ආත්ම දිට්ඨිය කියන තැන හැම තැනකම පවත්න්නේ අපි ඔය ආත්ම භාවය මම කියන්නේ මේ ධර්මාසනේ හෙට ඇවිල්ලා ඕගොල්ලෝ බැලුවොත් ඕගොල්ලන්ට හෙට දකින්න පුළුවන් ධර්මාසනේ මෙතන තියෙනවා කියලා එකකින් ඕගොල්ලෝ කියන එක දෙයක් මොකද්ද ඊයේ ඉඳලා මම හිටියා කියලා ඊයේ තිබුණ ධර්මාසනේ අදත් තියෙනවා කියලා කියන එකෙන් කියන්නේ මොකද්ද ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියලා ඊයේ දැක්ක මේක මම. ඒ වගේ අපි හැම මොහොතකම අපි ජීවත් තුන මෙහි ලක්ෂණ ටිකයි රැස් කරගන්නේ. Tamanට බාහිරව එක ඇල්පෙනිති තුඩක් හරි එළියෙන් හම්බෙනවා ඒ හම්බෙන දෙයට සාපේක්ෂව Taman මෙහි ඉන්නවම තමයි. ඉන්න තමන් අනුව තමන් කියන සංකල්පේ මත එළියේ කොච්චර කැමති වුණත් අකමැති වුණත් ওই කැමති අකමැති ස්වභාවය ඇති කරගෙන තියෙන මෙහි ස්කන්ධ ටිකක් කෙරෙහිමයි. ඒකයි ආත්ම දිට්ඨියේ තියෙන භයානකකම ඔක ලේසි නෑ වැඩෙන්න ගත්තට පස්සේ. අපේ හරියට ওই ආත්ම දිට්ඨිය මාළුව වැලක් යනවා වගේ යන්නේ. මොන වගේද යන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන හැම ඔය හැමදේම යනවා මාළුව වැලක් යනවා වගේ. ඒක නිසා තමයි මේ සජීවි ලෝකයක් අපිට හදලා දීලා තියෙන්නේ. ඔගලන්ට එක සද්දයක් ඇහෙනකොට අපිට සද්ද නම් සද්ද මාත්‍රේ විතරනේ. සද්දේ කියන එක සද්ද මාත්‍රයක් විතරයි. ඒ වුණාට ඔගලොන්ගේ මනසින් ওই සද්ද ආරම්භය නියෝජනය කරන්නේ මොකද්ද? රූප බලන්න පුළුවන්කම ගඳ සුවඳ විඳින්න පුළුවන්කම, රස විඳින්න පුළුවන්කම, ස්පර්ශ විඳින්න පුළුවන්කම මේ ඔක්කොම කරන්න පුළුවන් මට තමයි සද්ද ඇහුනේ. සද්ද විතරක් නෙමෙයි අපි රැස් කරගන්නේ. අර ටික ඔක්කොම කරන්න පුළුවන් මට තමයි සද්දෙත් ඇහුනේ. ඇහැට නම් වර්ණ සටහන ගැටුනේ වර්ණ සටහන වර්ණ රූපේ නම් එළියේ තියනවා කියලා හිතුනේ. ඒකමට හදන්න වෙන්නේ ආයතන විතරනේ. හැබැයි ආයතන පහම හදලා දෙනවා මොකක් නිසාද? ඔය ආයතන පහෙන්ම විඳින මම තමයි ඔක ඔය වර්ණ රස සතහන දැක්කේ. හිතට හිත රැස් වෙනවම තියෙනවා. ඔය හිතට හිත රැස් වෙනකම නිසා හිත රැස් වෙන එකට විපාකේ හම්බෙනවම තමයි. Taman ඇති බවට ගන්න එක හම්බෙනවම තමයි. එතකොට අපි එළිය ඇති බවට කියලා හිතනකොට මෙහි සතර මහා ධාතුව පැත්තේ Tamanව දැකලා ඔය කාරණේ අවබෝධ කරගන්න පුළුවන් වුණොත් කෙනෙකුට එයාට ස්කන්ධ හතරකින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ස්කන්ධ හතරකින් ජීවත් වෙන්න පුළුවන්. දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකේ රූපේ තියෙනවනේ. හැබැයි රූපාවචර බ්‍රහ්ම ලෝකේ කබලින්කාර ආහාරය තියෙනවද? කබලින්කාර ආහාරය නැහැ. ඉතින් රූපේ තියෙනවනේ කබලින්කාර ආහාරය එහෙනම් තියෙන්න වෙනවනේ. රූපස්කන්ධේ පනවන්නේ සම්පූර්ණ කබලින්කාර ආහාරයේ පැත්තෙන්නේ. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝකේ රූපේ තියෙනවා නම් කබලින්කාර ආහාරය තියෙනවා කියන්නේ නෑනේ. ඒ වුණාට කබලින්කාර ආහාරය තියෙනවා කියන්නේ නෑ. රූපේ කියන එක නියෝජනය කරලා තියෙන එතන සම්පූර්ණම නාම ධර්මතා හතරෙන් විතරක් වෙන නිසා අන්න ඔය ගතියම තමයි අද අපිට පුළුවන්කම තියෙන්නේ ස්කන්ධ ටිකේ Nirodheට හිත තියලා රූපෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ ස්කන්ධ ටිකේ Nirodheට හිත තිබ්බට පස්සේ මේ රූපේ පැත්ත මිදෙන්න පුළුවන්කම තියෙන්නේ ඔය ගතිය නිසාමයි. එතකොට එයා එදා ඉඳන් ජීවත් වෙන්නේ මොකෙන්ද? ස්කන්ධ හතරකින්. ඒ රූපය හම්බෙන්නේ නැති නිසා. අපිට අපි ඉන්න තැන ජීවත් වෙන්න වැය වෙලා ඉවරයි. ඒ වගේ හැම වෙලාවකදීම ස්කන්ධ ටික කියන ස්වභාවයේ දකින්න ජීවත් වෙන්න වැය වෙලා ඉවර වෙන ස්වභාවය. ඔගොල්ලොන්ගෙන් ස්කන්ධ ටික කියන්නේ මොකද්ද කියලා අහුවොත් එතකොට කිව්වට කමක් නැහැ.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 ඇයි ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනකොටම අනන්න වෙනවා. නමුත් ඔය පංච පාදානස්කන්ධයේ මත ගත්ත නිත්‍ය සංඥාව නිසායි දුක කියන ඵලය හදලා දෙන්නේ. එතකොට දැන් අපේ ජීවිතයේ ප්‍රශ්නේ තමයි ඔය පංච පාදානස්කන්ධයේ මත ගත්ත නිත්‍ය සංඥාව. අපි ඔක්කොම පබළු ටික අමුණලා තියෙන්නේ ආත්ම දිට්ඨිය නැමැති නූලෙන්.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 ඒ පුංචි ආස්වාදය වෙනුවෙන් ඕගොල්ලෝ මුළු ජීවිතේම කැප කරලා හම්බ කරන්න වෙනවා. මුළු ජීවිතේ කාලය, ශ්‍රමය, ධනෙ හැමදේම කැප කරලා ඕගොල්ලන්ට ඒක හදන්න වෙනවා. එතකොට අර පුංචි ආස්වාදය සඳහා ආස්වාදයේ ටිකයි ආස්වාදයක් නැහැ කිව්වේ නෑ ආස්වාදයක් තියෙනවා ඒක හැබැයි සුළුයි ආදීනවේ ගොඩයි. ඒක නිසා කිව්ව ඔකේ නිස්සරණයක් පැනව බුදුරජාණන් වහන්සේ. ආදීනවේ ගොඩයි ආස්වාදයේ tikai කියලා දකින්න කෙනාට නිස්සරණයක් පැනවුවා. දැන් තියෙන්නේ නිස්සරණය. ඔය නිස්සරණය තමයි වැදගත්ම දේ වෙන්නේ. මොකද අද සමාජය තුල ගොඩක් වෙලාවට වරද්ද ගන්න තැන තමයි ඔය නිස්සරණය. ගොඩ දෙනෙක් හදනවා gederin නිස්සරණය වෙන්න. රූපේ ආස්වාදේ හදාගත්තේ රූපේ ඇති තැනක රූපස්කන්ධේ gedara හදාගෙන එක හරි. ප්‍රශ්නයක් නෑ ආස්වාදේ. ඔය හිතේ තියෙන ගේ හදන්න යනකොට තමයි ආදීනමේ. ඒකත් හරි ප්‍රශ්නයක් නෑ. මොකද ඔය ආස්වාදේ ආදීනමේ දෙකම තියෙන්නේ ලෝකයේ ඇතුළේ. එහෙමනේ. ආස්වාදෙන්නේ ලෝකෙමයි ආදීන වෙන්නේ ලෝකෙමයි. ඔය දෙකම ලෝකයේ ඇතුළේ. නිස්සරණයක් ඔය gederම පැනෙව්වොත් ඒකත් ලෝකයේ තුල නෙමෙයිද? නිස්සරණයත් ඕක අස්සෙම පනවන්න ගියොත් ඒකත් ලෝකෙම තමයි. ඒක නිස්සරණයක් වෙන්නේ. ඒකත් එයාගේ දෘෂ්ටිය තියෙන්නේ ලෝකයේ අස්සෙමයි ආයේ උපදින්න වෙනවා. ඒක නිසා නිස්සරණය කිව්වා ඔය පැත්තට නොයා යන නිස්සරණයක්. එතකොට ඒ නිස්සරණේ තමයි බොහොම වැදගත්ම දේ වෙන්නේ. ඒක හැබැයි ওই නිස්සරණය අපිට ගන්න වෙන්නේ ඔය ආස්වාදය හැදෙන ආදීනවේ හැදෙන මනසින් මිදිලා ආස්වාදය හදාගත්තෙත් gedara නම් ආදීනවේ ආවෙත් gedara කියන එක තුලින් නම් ඔගලන්ට ওই gedara ආස්වාද ඉෂ්ට කරන්නේ නැහැ කියලා දැක්කත් gedara අනිත්‍යයි කියලා දැක්කත් gedara නැති වෙනවා කියලා දැක්කත් ඕගොල්ලෝ ඒ ගේ කියන එක හිතේ හදාගත්ත කියලා දැක්කත් ඕගොල්ලොන්ට ඒ gedara තියෙන කන්නම් හම්බෙන්නේ නෑමයි නිස්සරණයක් කරන්නේ.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 ඒ සංකල්පයට දුරු කරගන්න හම්බෙන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි එළිය පැත්තටම පතිත වෙනවනම්. ඒක නිසා එයාට ඇහි නිරෝධය, කනේ නිරෝධය, නැතිනම් සලායතන නිරෝධය සාක්ෂාත් කරන්න වෙනවා. ඉතින් හැමදාම වගේ ඉතුරු ටික කියන්න කාලය මාදී කාල වේලාව ඉවරයි කියලා කියනවා. ඒක නිසා අපි පස්සේ සාකච්ඡා කරමු. එතකොට අද දවසේදී අපිට කරන්න තියෙන දේ ගැන යම් අවබෝධයක් ලබා ගන්න සහ තව හොයන්න ප්‍රවේශයක් ලබා ගන්න මේ කරුණු කාරණා ටික ඇති වෙයි කියලා හිතනවා. තමන්ගේ ජීවිතේ හිතන්න පැත්තක් තියෙනවා ප්‍රවේශයක් ගන්න මේ කාරණා ටික. එතකොට මේ ගැන තව තවත් අවධානය යොමු කරන්න තව තවත් තොරතුරු කාරණා විමසලා හිතලා බලන්න. එතකොට කාටත් යහපත පිණිස මේ ධර්මතාවය පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මේ වෙලාවේදී අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කරලා මේ සිද්ධ කරගත් මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම මේ සියලු කුසලය ගොහරකටක භයංකර දුක් සහිත සසරින් ඈතරව ලබන අමත මහා නිර්වාණ සුවේ සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අද දවසේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු දායකත්වයේ සදහවත් උපාසක උපාසිකා පිරිසක් විසින් දරන්නේ මේ සියලු දෙනාම සිද්ධ කරගත්ත සියලු කුසල් මේ ස්ථාන අධිග්‍රහිත එවැගේම මේ පින්නතුන් තිෂ්ඨකාරක සියලු දේව ගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ටත් මේ පින් තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නටම ලැබේවා කියලා කවුරු සාදු කියන්නේ ඒ වගේම මේ අද දවසේදී ධර්මදේශනා දායකත්වයේ දරන මේ පිරිස බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මව්පසහා පියපසින් ඒ මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා ඒ වගේම මේ සෑම සියලු දෙනා නමින් මිය පරලෝ ගිහිලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් මේ යෝනිසෝ මනසිකාරාදී ඒ සියලු කුසල් ඒ සියලු ඥාති වර්ගයා සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මේ සීල කුසල් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කරන්නට සබුනෝරු කන්දාරන්න සේනාසනයේ පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට ඒ වගේම ගෞරවනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේ අවසරයි මාංකඩොල සුදස්සන ස්වාමීන් වහන්සේ ඒ වගේම අවසරයි පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ මාංකඩොල නන්දරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා හැම දිනාටම මේ සීල කුසලයේ අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න ඒ වගේම මේ සීල කුසල් මේ හැම දිනාට මටමත් මේ ස්ථාන ගොඩනගන්නට වෙහෙස මහන්සියලා අප කැප වෙලා සිටින ඒ මේ පරිලෝකීය සියලු දෙනාටත් මේ හැම දෙනාටමත් හේතු ආසනා වීමෙන් ගොහර කටුක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමත මහා